දැන් වෙලාව උදෑසන 8 විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ඉරිදා උදෑසන ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා වැඩම කර සිටිනවා මහද ඉහළගම ගල්ලෑ බෙහෙර පුරාණාරණ්‍ය සේනාසනාධිපති කම්මත්තානාචාර්ය විනයාචාර්ය පූජපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පන්සි සමාදන් වීම සඳහා নমස්කාරය කියමු අවසරයි ස්වාමීන් වහන්සේ.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 විඳින්නා වූ සියලු දුක් කරදර දුරු කරගන්නවා ඒ උතුම් මාර්ගයේ ගමන් කරනවා සියලු දුක් ගෙවන් කොට ලබන්නා වූ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයට පහළ වෙලා දේශනා කරපු ධර්මය කැටි කරලා ගත්තොත් අපිට කළ යුතු දෙයක් තියෙනවා. ඒ කළ යුතු දේ තමයි නොදන්න දේවල් දැන ගැනීම සඳහා පිළිපන් කෙනෙක් බවට පත්වෙන්න පත්වීම කළ යුතු දෙයක්. මොනවද මේ නොදන්න දේවල් Taman ළඟම තියෙන හැම මොහොතකම පාවිච්චි කරන කය ගැන අපි දන්නේ නැහැ හරියටම. ඒකේ යථාභූත ස්වરૂපය දන්නේ නැහැ. මේ කය ආශ්‍රිතව තියෙනා වූ වේදනාවන් ගැන දන්නෙත් නැහැ. ඒ වගේම කය ආශ්‍රිතව තියෙන මේ සංඥාවල්, සංකාරයන්, විඥානය කියලා කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අපි හරියට දන්නේ නැහැ. ඒක දැනගන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මේ නිසාවෙන්ම බුදුරජාණන් වහන්සේ මේ කටයුතු සම්පාදනය කරගන්න අයට පහසු වෙන විදිහට මේ පංච උපාදානස්කන්ධය කොටස් හතරකට බෙදලා පින්වත්නි කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් දේශනා කරා ඒ නිවැරදිව තේරුම් ගන්නේ කොහොමද කියලා. කය ගැන නිවැරදිව තේරුම් ගැනීම සඳහා කායානුපස්සනාව අනුදැනවදාලා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා සඳහන් කරේ ඉතිරි කාරණා. අද දවසේ අපි අවධානය යොමු කරන්න හදන්නේ කායානුපස්සනාවෙහි තියෙන පළවෙනිම මහා සතිපට්ඨාන දේශනාවේ මේ සතර සතිපට්ඨානයේ විදිහට මේ හතරයි පින්වත්නි දේශනා කරලා තියෙන්නේ මේ හතර පිළිබඳ සිහිය උපදවා ගැනීම ඒ සිහිය නැතිව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මහා අකුසල කර්මයන් මූලිකව මේ හිත තුළ නැගෙන හින්දා ඒ අකුසල කර්මයන් Tamanට පාලනය කරගන්න බැරි විදිහටම නැగిලා එනවා මොනවද ලෝභ දේශ මොහ මූලික කරගත්ත අංශු මාත්‍රයක් හරි පින්වත්නි මහා අකුසලයන් මේ අකුසලයන් වල තියෙන විශාල ස්වභාවයක් තියෙනවා ඒ හැම අකුසලයක් එක්කම තියෙන බොහෝ කාරණාවන් අතරේ අනිවාර්ය කාරණා හතරක් තියෙනවා හැම අකුසලයක් එක්කම තියෙන. ඒ කියන්නේ ලෝභ දේශ මොහ මූලික වෙච්ච හැම සිතුවිල්ලක් එක්කම නැගෙන චෛතසික ධර්ම හතරක් තියෙනවා පොදු. ඒවට කියනවා එකක් තමයි මෝහය. ඒ කියන්නේ ඇත්ත වැහිලා යනවා මේ ලෝකේ තියෙන ඇත්ත වැහිලා යනවා පින්වත්නි හැම අකුසල කර්මයක් එක්කම. අනිත් එක තමයි අහිරිකය අනෝතප්පය සහ උද්දච්චය කියන කාරණා තුන. ඒ කියන්නේ පවට බය නැතිකම, පවට ලැජ්ජාව නැතිකම සහ නොසන්සුන්කම. එතකොට අකුසල මාත්‍රය පවා මේ දේ ඇති කරනවා නම් මෝහය ඇති කරනවා නම් ඇත්ත තේරුම් ගන්න කොයි විදිහට තේරුම් ගන්නද මේ අය මොනතරම් උත්සාහ කරලා තියෙනවද අඩුම තරමින් සාන්ත වචනයෙන් ජීවත් වෙන්න ඕනේ කියන අදිෂ්ඨාන අරගෙන පින්වත් ඇත්ත උත්සාහ කරලා තියෙනවා තමන්ගේ ජීවිතය අරයන්. නමුත් අසාර්ථක වුණා. ඒ විතරක් නෙවෙයි කවදාකවත් මං කෙනෙක්ගේ හිතක් රිද්දන්නේ නැතුව ජීවත් වෙනවා කියලා උත්සාහ ගත්තා තමන්ගේ ජීවිතය එහෙම ජීවත් කරවන්න. නමුත් ඒ අදාළ අවස්ථාවේදී ඒක සිද්ධ වෙනවා පින්න මේව නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට නොයෙකුත් කලකිරීම ඇති වෙච්ච වෙලාවල් ජරා දුක තේරිලා, ව්‍යාධි දුක තේරිලා, මරණ දුක තේරිලා, ප්‍රියයන්ගෙන් වෙන්වීම තේරිලා, ඒ වගේම අනුන්ගේ නපුරු වචන, නපුරු ක්‍රියා ආදී හින්දා බොහෝ කලකිරිලා මම හුඟා දේවල් අතහැරලා දාලා හුදකලාවම ඉන්නවා කියලා මට මොකවත් ඕනේ නැහැ කියලා තීරණ ගත්ත වෙලාවල් ජීවිතවල තියෙනවා. නමුත් ඒකත් හරියන්නේ නැහැ පින්නොත්. ඒ හරියන්නේ නැත්තේ ඒ කුමන සාර්ථක තීරණයක් ගත්තත්. ඒ විතරක් නෙවෙයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය අපේ ජීවිතවලට එකතු වෙන කාලයක් මේ කාලේ. එතකොට ඒ බණ ඇහෙනකොට සමහර වෙලාවට අනේ මමත් මේ ධර්මයට අනුව සකස් වෙනවාය කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා වෙලාවකට ඇති වෙනවා පින්වත් හිත තුළ. නමුත් ඒවත් බොහොම කෙටි වෙලාවයි ඔක්කොම විඩෙන් විඩේ නැති වෙලා යනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව මේ අකුසලයේ තියෙන එක්තරා ස්වභාවයක්. හතුරෙක් වගේ, මහා රාක්ෂසෙක් වගේ, තමන්ව ගිලගන්න ආපු කෙනෙක් වගේ හරියට කරදර කරන ගතිය. සංසාර ජීවිතේ බොහෝ දුර දුරපන ඇවිදින්න බොහෝ කරදර ඇති කරන ස්වභාවය මේ අකුසලයේ තියෙනවා මොකද මෝහයටපත් කරනවා. ඇත්ත වහලා දානවා. තමන් ළඟ තියෙන තමන්ගේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය ගැනමක්වත් පින්නවත් නේ තේරුම් ගන්න දෙන්නේ නැහැ. එහෙම වෙලාවක් නැහැ. බොහෝ ඇත්තෝ ඉපදිලා මැරිලා යනවා. කොහොමද මැරිලා යන්නේ? අඩුම ගානේ මේක දෙතිස් කුණුපෙන් හටගත් දෙයක් කියලා දන්නේ නැතුව ඒකවත් එක මොහොතක මතක් වෙන්නේ නැතුව මේ ශරීරයේ පිළිකුල් වස්තුවක් කියලා මතක් වෙන්නේ නැතුව මැරිලා යනවා අඩුම ගානේ මගේ ශරීරය ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවාය කියලා සිහි උපදින්නේ නැතුව මැරිලා යනවා මම මැරෙන කෙනෙක් කියන සිහියවක්වත් අඩුව ගන්න පින්නත් නේ උපදින්නේ නැතුව මැරිලා යනා ඉන්නවා. එවැනි සිහි ඉපදිලත් ඒවා ආය නැති වෙලා අකුසලයටම යට වෙලා මරණාසන්න කාලයේදී සංසාර ජීවිතයේ බොහෝ අනර්ථකාරී තත්වයකට පත් කරගන්න සිද්ධ වෙන අය ඉන්නවා. මේ තියෙන ගැටලුව තමයි අකුසලයේ සිහිය නැති කරන එක කියලා අපි ගමු. සිහිය නැති කරනවා අනිවාර්යෙන්ම. අකුසල මාත්‍රය සිහිය නැති කරනවා. ඉතින් මේකට මොකක් හරි කළ යුතු දෙයක් තියෙනවා. නැති කරන සිහිය නැති කරන්නේ අකුසලයේ තියෙන ප්‍රබලත්වය වැඩි නම්. තමන්ගේ හිතේ නැගෙන අකුසලයේ තියෙන ප්‍රබලත්වයට වැඩිය පින්වත් ප්‍රබල සිහියක් තමන් ඇති කරගත්තොත් ඒ අකුසලයට යටකරන්න බැරි තරම් ප්‍රබල සිහියක් හිතක මේ අය හොඳට දන්නවා යම් විටයක පින්වත්නි තරහක් ඇති වෙනවා අපි කාට හරි පහර දෙන්න ඕනේ කියලා. ඒත් ඒ ආසන්නයේම නැවත සිතුවිල්ලක් ඇති වෙනවා නෑ කාටත් රිදෙනවානේ මට රිදෙනවා වගේම කියලා. නමුත් මේ දෙකෙන් එකක් ක්‍රියාත්මක වෙනවා. හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රබල දේ. යමක් ප්‍රබල නම් ඒ ප්‍රබල දේ ක්‍රියාත්මක භාවයට එනවා. එතකොට අකුසලය ප්‍රබල වෙනකොට සිහිය නැති වෙලා යනවා. හැබැයි සිහිය ප්‍රබල නම් අකුසලයට පුළුවන්කමක් නැහැ ඉදිරියට එන්න. එහෙනම් අකුසලයට ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව සිහිය ප්‍රබල කරගන්න ඕනේ. ඒකයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ උතුම් ධර්මය දේශනා කරනකොට පින්වත්නි පළවෙනියෙන්ම දේශනා කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ සහ වීරිය කියලා. අකුසලයේ මැඩ ගැනීමේ මූලික අවශ්‍යතාවය තියෙන කෙනා ඇති කරගත යුතු කාරණාවන් තමයි මේ. සිහියෙන් නුවණින් ඇත්ත දකිමින් තියෙන අකුසල් දුරු කරගැනීමෙන් නැති කුසල් නැති කරගැනීමෙන් සතර සම්පයක් ප්‍රධාන වීරිය ඇති කරගැනීමෙන් සහ සිහිය වර්ධනය කරගැනීමෙන් කටයුතු කරන්න. සිහිය වර්ධනය කරගන්න වැඩපිළිවෙලේදී හැමෝටම පහසු ඉක්මනටම කරගන්න පුළුවන්කමකුත් තියෙන ලොකු නුවණකුත් අවශ්‍ය වෙන්නේ නැති පටන් ගත්ත මොහොතේ ඉඳලාම සුව එළවන ස්වභාවයක් තියෙන හරීම සාන්ත තත්වයකට පත් වෙන්න පුළුවන් කෙලෙස් හරියට නිකන් දූවිලි අංශු ගොඩකට අකල් වැස්සක් වඩනකොට යටපත් වෙනවා වගේ ඉක්මනින් යටපත් වෙලා යන ප්‍රබල භාවනාවක් තමයි කායානුපස්සනාවේ පළවෙනිම භාවනාව විදිහට පින්වත්නි සඳහන් කරලා තියෙන්නේ ආනාපාන සති භාවනාව. Taman ළඟම තියෙන හුස්ම පිළිබඳ සිහිය පවත්වා ගැනීම. අන්නේ පිළිබඳ පුංචි කරුණු කිහිපයක් අද දවසේ අපි බොහෝ දේවල් ආනාපාන සති භාවනාව ගැන මේ පින්වත් අතු දන්නවා. ඒ දන්න දේවල් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකින්ද මූලිකව හඳුන්වා දීම වැනි කිසිම දෙයක් මේ මොහොතේදී අපි ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මේ කාරණාව ඉස්ස සිද්ධ කරගෙන යනකොට ඇතිවෙන යම් යම් ගැටලුකාරී තත්වයන් සහ කමඨහනේ තියෙන පියවරවලවල් කීපයක තියෙන පැටලී සහගත තත්වයන් වැදගත්ම අවස්ථාවන් කීපයක් පිළිබඳ සාකච්ඡා කරන්නයි අද ධර්ම දේශනාව යොමු වෙන්නේ. පින්නන්නේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ හුස්ම පිළිබඳව සිහිය තබාගෙන ඉන්න එක. බලන්න පළවෙනියෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මේ භාවනාව වර්ධනය කරන්න ගිය වෙලාවෙම අපේ සිහිය කොච්චරක්ද කියලා. ඒක කොහොමද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? අදිස්ථානයක් අරගෙන මම මේ හුස්ම පිළිබඳ සිහියෙන් ඉන්නවා හුස්මෙහි දැනීම පිළිබඳ සිහියෙන් ඉන්නවා ඒ වේදනාව විඳින්මින් ඉන්නවා වෙන තැනකට මගේ හිත යොමු කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් අරගෙන පින්වත්නි හුස්ම ගැන සිහියෙන් ඉන්න උඩුකය ඍජු කරගෙන පලක් බැඳගෙන සුදුසු තැනක වාඩි වෙලා පටන් ගන්නකොට කවුද මේ හිත අරගෙන ගියේ වෙන පැත්තකට බොහෝම ටික වෙලාවයි විනාඩි 15ක් 20ක් යනකම් වෙන කල්පනාවල් වල ඉන්නවා සිතුවිලි පෙරහැරක් එනවා වගේ ඉන්න බෑ ඉතින් මේ වෙන කල්පනාවල ඉඳලා පස්සේ මතක් වෙනවා මම මේ ඉඳගත්තේ ආනාපාන සති භාවනාව වඩන්න නේ කියලා ඒකෙන්ම ගම්ම වෙනව නේද සිහිය නැහැ කියලා ඉතින් Tamanට Tamanව පිරික්සා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මට කොච්චර වෙලාවක් මේ හුස්මත් එක්ක ඉන්න පුළුවන්ද කියලා දැනට මේ වෙනකොට කෙනෙකුට විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් විනාඩියක් ඉන්න පුළුවන් නම් ඒකත් ජයග්‍රහණයක් හැම දෙයකටම වැඩිය ඇත්තට මුණ දිය යුතුයි සත්‍යවාදීව විනාඩි සිහිය වර්ධනය කරගත යුතු මේ ලෝකේ අකුසලයේ හැම වෙලේ කොච්චර ප්‍රබලව සිහිය නැති වෙනවද ඉතින් සිහිය වර්ධනය කරගන්න උත්සාහ කරනකොට Tamanට තේරෙනවා නම් එක හුස්ම රැල්ලවල් පහක් එක්කවත් මට සිහිය තියාගෙන ඉන්න බෑ කියලා. Tamanම දැනගන්න ඕන Tamanගේ තරම කොච්චරක්ද කියලා. මගේ සිහිය කොච්චරක්ද? එහෙනම් මරණාසන්න මොහොතේදී මාව මොන වගේ තත්යකට පත් වේද කියලා බය උපදවා ගන්න ඕනේ. කොහොමද මම කොහෙද මම මොනවද මම කරන්නේ මගේ හිත මම দমনය කරගන්න වැඩපිළිවෙලේ ආස්වාස ප්‍රාස්වාස පහක් එක්කවත් මට ඉන්න බෑ වෙනත් කොහෙට හරි මේ හිත පනිනවා. ඉතින් ඇත්ත සිහිය එන්න ඒ පිළිබඳ තමන් පිළිබඳ තමන්ගේ හැකියාව කුසලතාවය පිළිබඳ සිහිය උපදවාගෙන ඇත්තට මුණ දෙන්න ඕන පින්වත්නි. ඒ මුණ දීලා හරි. දැන් මට මේක අමාරුයි තමයි. එහෙනම් මම දැන් මේක පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. අන්න ඒක කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසලයේ වඩන්න මම කුසලයේ වඩන්න කියලා දේශනා කරන්නේ මහණෙනි ඕනෑම කෙනෙකුට මේ කුසලයේ වඩන්න පුළුවන් කියන එක. එහෙම බැරි නම් කියන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. අවශ්‍යතාවයයි තියෙන්න ඕනේ, කැපකිරීමයි තියෙන්න ඕනේ. උනන්දුව වීරියෙන් මේ කටයුතු කරන්න නිබඳව තමන්ගේ උත්සාහයක් තියෙනවා නම් මේක කරගන්න බැරි වෙන්නෙම නැහැ. ඉතින් ඒකින්ද මූලිකවම දැඩි විශ්වාසයක් ආත්ම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. මම මේ භාවනාව වර්ධනය කරනවාමයි. මේක වර්ධනය කරන්න බැරි නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙනම් ඇයි මට බැරි? බෑ බෑ කියන හුඟාක් අය පින්නොත් තමන්ගේ පිළිවෙතේ හරියට නැහැ. පළවෙනිම කාරණාව මේ වගේ අදිෂ්ඨානයක් අරගෙන මේක මට කරන්නම පුළුවන් කියලා පළවෙනියෙන්ම හරියට සිල් රකින්න පටන් ගන්න ඕනේ. හරියට සිල් රකින්න තැනේදී මම වේගෙන් ඒ ඒ බව මතක් කරගන්නම් කොහොමද මේකට පූර්ව සූදානම සිද්ධ වෙන්නේ සීලයෙන් කියලා. පානඝාතයෙන් අත මිදෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මෛත්‍රී සාගත සිතුවිල්ලෙන් ඉන්න ඕනේ. ඒ වගේම අදින්නාදානයෙන් අත මිදෙන්න ඕනේ. දීමේ හිතෙන්ම වාසය කරන්න ඕනේ. කාම මිත්‍යාචාරයෙන් අත මිදෙන්න ඕනේ, බ්‍රහ්මචර්යාවෙන් අත මිදෙන්න ඕන, අබ්‍රහ්මචාරී ජීවිතයකට හැකියාවක් තියෙනවා නම් පිළිපන් කෙනෙක් වෙන්න ඕන. විශේෂයෙන් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ආශය කරන්න ඕන. මුසාවාදයෙන් අත මිදෙන්න ඕනේ. සත්‍යවාදී කෙනෙක් සත්‍යයෙන් සත්‍ය ගලපා කියන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පිසුනා වාචයෙන් වැළකෙන්න ඕනේ. ඒ විතරක් මදි. කේලම් කියලා අනිත් අය කොටෝ කොටෝ හිටියාය මොකද කරන්න ඕනේ? හිමින්සරේ ඒක අතහැරලා දාලා විනිච්ඡය සමගි කරවල සතුට වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පරස වචන වලින් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන අනිත් අයගේ හිතවල පරස වචන අනිත් අයගේ හිත පරුස කරන කිසිම වචනයක් කෙනෙකුට දුකක් ඇති කරන කිසිදු වචනයක් කියන්නේ නැතුව මන වඩන හෘදයාංගම ප්‍රේමණීය වචන වලින් කතා කරමින් බොහොම සාන්ත කෙනෙක් බවට පත් වෙන්න විශාල උත්සාහයක් ගන්න ඕනේ. ඒ වගේම හිස් වචන වලින් අයින් වෙන්න ඕනේ විතරක් මදි පින්වත්නි හැම වෙලෙම අර්ථවත් දේ ධර්මයට අනුව විනයට අනුව අර්ථයට අනුව කාලයට අනුව ඒ අදාළ දේවල් කතා කරමින් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේ වගේ මූලිකව මේක 100%ක්ම කෙනෙකුට කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ වගේ මූලික අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. ඒවා නම් හැම කෙනෙක්ම පිළිපදින්න පටන් ගන්න ඕනේ. හැමදාම කාමනීය වස්තුන් ගැනම කල්පනා කර කර ඒවා ගැන කතා කර කර ඒවත් එක්කම හැසිරි හැසිරි යම් කිසි කෙනෙක් භාවනා වඩන්න යනවා නම් ඒ තැනත්තාට ඒක අසාර්ථක වෙනවා. ඉතින් ඒකින්ද ඒ අසාර්ථකභාවයට පත් වෙන්නේ නැතුව තමන් විශාල උත්සාහයක් ගන්න ඕන ඔය වගේ යම් ප්‍රමාණයකට හෝ සීලයක රැඳෙන්න ඒ ඒ පිළිබඳ අවංකවම ඊළඟට නිබඳවම පින්වත්නි මේ කැඩෙන සීලයක තමන් අතින් කැඩෙනවා නම් පිරික්සා පිරික්සා බලමින් හැමදාම සිල් සමාදන් වෙද්දී පංච සීලය හරි කමන්නේ ඊයේ මගේ අතින් කැඩුනාද පෙරේදා මගේ අතින් කැඩුනාද මීට කලින් මගේ අතින් සීලය කොතෙන්ද කැඩුනේ කියලා ආන්ගේ කැඩිච්ච අවස්ථාවේදී ඊළඟ දවසේ සිල් සමාදන් වෙනකොට ඒ බව මතක් කරලා නැවත දැඩි අදිස්ථානයකින් සිල් සමාදන් වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට යම් සීලයක් කෙනෙක් ආරක්ෂා කරගෙන එනකොට තමන්ගේ හිත යම් සංහිඳියාවකට එනවා. අන්න ඒ වගේ කෙනෙක් ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඊටාම කෙටියෙන් මේ පිළිබඳ සාමාන්‍ය පලාදී සූත්‍ර ධර්මවල දීඝනිකාය සූත්‍ර ධර්මවල කොහොමද සීලය රැකිය යුත්තේ කියලා මේ පින්වත් ඇත්තන්ට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට සිල් රැකපු කෙනෙක් පින්වත්නි මේ කමඨහන ගුරුවරයෙක්ගෙන් හොඳට පිරිසිදු කරගන්න ඕනේ. කමඨහන ඉස්සෙල්ලා හොඳට අහන්න ඕනේ දැනගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ ඒ මොකද නුවණ ආතාපි සම්පජානෝ සතිමා කියලා තැන් තැන තියෙන මේ නුවණ කියන කාරණාව කමඨහන හරියට දැනගන්න ඕනේ. බෞද්ධ භාවනාව කියලා කියන්නේ හරියටම දැනගෙන කළ යුතු දෙයක්. ඇයි? මුලින්දම්ම නුවණින් කළ යුතු දෙයක්, සිහියෙන් කළ යුතු දෙයක්. පින්නන්නේ දන්නේරි දෙයක් තමන් කරනවා නම් කුමන සිහියක්ද? ඉතින් කය පිළිබඳ වූ සිහිය පවත්වා ගැනීම සඳහා මේ කරන කටයුත්තේදී පළවෙනියෙන්ම කමඨහන හොඳට දැනගන්න ඕනේ. දැනගෙන ඒ ඒ පියවර පිළිබඳව හොඳ කමඨහන් ගුරුවරු අද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ හැම තැනකම වාගේ හොඳ කමඨහන් ගුරුවරු හොඳ භික්ෂුන් වහන්සේලා කරුණාවෙන් කටයුතු කරන, නිවැරදිව කටයුතු කරන භික්ෂුන් වහන්සේලා බොහෝ වැඩ ඉන්නවා. ඉතින් එවැනි භික්ෂුන් වහන්සේ නමක් අභියසර ගිහිල්ලා තමන් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් තෝරගෙන මොකද කරන්න ඕන හොඳට මේ කමඨහන කලින්ම පිරිසිදුව දැනගන්න ඕනේ. දැන් මේ දැනගත්ත කමඨහන අරගෙන තමන් හිමින් සැරේ නිදහස් තැනකට ගිහිල්ලා උඩුකය ඍජුව තියාගෙන ඒ කමටහන වඩන්න පටන් ගන්නවා. මේ කමටහනේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ආනාපාන සතිය දේශනා කරලා තියෙන තැන්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ කිම්බිල සූත්‍රය, කිරිමානන්ද සූත්‍රය, ආනාපාන සූත්‍රය, සතර සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රය ආදී වශයෙන් තියෙන සූත්‍ර ධර්මවල හැම එකකම පළවෙනි පියවර හතර හැම එකකම එක වගේ. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් හතරවෙනි පියවරෙන් පස්සේ මේක විදර්ශනාවට යොමු කරනවා. ඒකින්ද අපි මූලිකව සූදානම් වෙන්නේ පළවෙනි පියවර හතර පිළිබඳ පුංචි විග්‍රහයක් කරගන්න. මොකද වෙන කිසිම කෙටි ක්‍රමයකට අපිට යන්න පුළුවන් කමක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂයි. මුළු ත්‍රිපිටක ධර්මයම සිසාරා බලනකොට පින්වත්නි ආනාපාන සති භාවනාව දේශනා කරලා තියෙන ඕනෑම තැනකදී බුදුරජාන් වහන්සේ මේ පියවර හතර දේශනා කරනවා. මහා කරුණිකයාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා කෙටි ක්‍රම හංගාගෙන මම අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළාය ඔය ඇත්තොත් එහෙමනම් ටිකක් දුක් විඳින්න ඕනේ කියලා ආනාපාන සතියට දිග ක්‍රමයක් දෙන්න දෙන්න විදිහක් නැහැ. ඒකෙන්ද වෙනත් කෙටි ක්‍රමයක් තියෙනවාය කියලා අපිට කිසියම්ම විදිහකින් හිතන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කරුණික ආනන්ද වහන්සේ. එහෙනම් නිවන් දකින්න තියෙන කෙටිම ක්‍රමයක් තියෙනවා නම් ආයේ ඒක හංගලා වහලා අපෙන් වසන් කරලා දුක් විඳලා එනවලා කියලා ඉවර වෙලා කටයුතු කරන්නේ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේගේ එහෙම ස්වභාවයක් නැහැ. ඉතින් ඒකින්ද අපි කල්පනා කරනවා මේ පියවර හතර හැම තැනකම දේශනා කරලා තියෙනවා නම් සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති. මේ තමයි දෙවෙනි පියවර. සෝ සතෝ අස්ස සති කියන්නේ පළවෙනි පියවර. සම්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියන්නේ තුන්වෙනි පියවර. පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියන්නේ හතරෙනි පියවර. හරියට මේ පියවර හතර නිවැරදිව දැනගෙන කෙනෙක් සිහියෙන් නුවණෙන් වීරයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා නම් පෙන්වන්නේ පස්සම්භයං කාය සංකාරං කියන තැන සියලු කාය සංකාරයන් සංසිඳිලා තමන්පත් වෙන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමට. හැබැයි අපේ බලාපොරොත්තුව ප්‍රථම ධ්‍යාන මට්ටමටපත් වෙන එක නෙවෙයි. ඒ මේ වචනේ කියපු ගමන් බොහෝ අය ග්‍රහණය කරගන්නවා ආ මට ප්‍රථම ධ්‍යානෙටපත් වෙන්නයි මේ එහෙනම් බණ කියන්නේ නැහැ. ප්‍රථම ධ්‍යාන ධ්‍යාන හතර කියලා කියන්නේ පින්නවත්නි. ඒ ගැනත් අපි පුංචි අවබෝධයක් ඇති කරගන්න ගහක් කපන්න ඕන නම් පිහියක්මවත් තියාගන්න ඕනේ. පිහියමවත් තියාගෙන බලාගෙන හිටියොත් එහෙම ගහ කැපෙයිද? ඒ වගේ පිහිය විතරක් හදාද ඉන්න අයට කවදාකවත් අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද ධ්‍යාන බලය කියන එක ඔහේ ලැබਿੱච්ච දෙයක්. ඒ ලැබෙන්න අවශ්‍ය කරන දේ තමන් කරගෙන ගියාම ඒක නෙවෙයි අපේ බලාපොරොත්තු. ඒකද කවදාකවත් කවුරුවක්වත් මේ ධ්‍යාන ඇති කර ගැනීම සඳහා මම භාවනා කරනවාය කියලා හිතාගෙන භාවනා කරන කටයුත්ත සිද්ධ කරගන්න අවශ්‍ය නැහැ. ඒක අතුරුඵලයක් විදිහට ලැබෙයි. ලැබුණත් එකයි නැතත් එකයි මම කරන්න ඕන කටයුත්ත කරගෙන යනවා. පළවෙනි පියවර කියලා කියන්නේ සිහියෙන් හුස්ම ගන්නවා. සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙළනවා කියන එකයි. ඉතින් මේ කමඨහන පින්නත්නි දැන් අපි සමහර කමඨහන් වගේ නෙමෙයි මේ කමඨහනේදී අපිට හරි පහසු ක්‍රමයක් තියෙන්නේ. මොකද වේදනාව මූලික කරගෙන ගන්න නිමිත්තක් තමයි මේ කමටහන් අපිට ලැබෙන්නේ. වේදනාව මූලික කරගෙන. එහෙනම් ඒ කියන්නේ සබ්බ කාය පටිසංවේදී සියලුම කය විඳින්මින් කියන එකයි තුන්වෙනි පියවර. එහෙනම් එතෙන්ට යන්න අවශ්‍ය වෙලා තියෙනවා. වේදනාව කියලා කියන්නේ එහෙනම් දැනීම. මේ අපේ ශරීරයට ඇතිවන දැනීම. එහෙනම් හුස්මේ දැනීම මූලික කරගෙනයි අපි මේ කමටහන්ට අවතීර්ණ වෙන්නේ. මේ කය අවබෝධ කරගන්න යන්නේ කයෙහි දැනීම මූලික කරගෙන. එතකොට කුමක්ද සම්පූර්ණ කය? අපිට මේ කය පිළිබඳ ගැටලු තියෙනවා. මේ කයේ හැමතැනම අපිට දැනෙන්නේ නැහැ. අද උදේ ඉඳන් හුස්ම ගත්තා දැනුන්නේ නැහැ. ඔළුව කල්පනා කරනකොට කකුල දැනෙන්නේ නැහැ. කකුල කල්පනා කරනකොට ඔළුව දැනෙන්නේ නැහැ. ඉතින් මේ කයේ දැනෙන්නේ නැති බොහෝ දේවල් බොහෝ දේවල් තියෙනවා. එහෙනම් මොකක්ද මේ කය කියන ගැටලුව පින්නත් නේ අපිට එනවා. හරියට විමසලා බලනකොට කය ගැන මම මේ මගේ කය මේක කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඇයි මම මේකට මගේ කය කියලා කියන්නේ? මේක මට එක වෙලාවක අර්ථ දක්වනවා. මේක මට දැනෙන හින්දා කියලා. මේක මට දැනෙන හින්දා මම මේක මගේ කය කියලා කියනවා නම් මට මේකේ වකුගඩුව දැනෙන්නෙත් නැහැ, ආමාශය දැනෙන්නෙත් නැහැ, ආහාර දිරවනවා දැනෙන්නෙත් නැහැ, අභ්‍යන්තරයේ තියෙන හුඟක් දේවල් දැනෙන්නේ නැහැ, මතක් කරත් දැනෙන්නේ නැහැ. එතකොට මේ ඇතුලේ කැලේ එකක්වත්වත් අපේ කය නෙවෙයිද කියලා අපි පොඩ්ඩක් අපිට ගැටළු සහගත තත්ත්වයක් එන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වගේ තත්ත්වයක් තියෙනකොට මේ කොයි කෑල්ලද මගේ කය කියලාවත් අපිට හිතා ගන්න පුළුවන්කම නැති තරමටම මේ කය අවිනිශ්චිතයි Tamanට. ඒකයි කායානුපස්සනාවේදී හොයන්නේ එහෙනම් ආ සම්පූර්ණ කය විඳින්න. සම්පූර්ණ කය විඳින්න කියලායි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපිට කය හොයාගන්න වෙනවා විඳින්න. ඉතින් ඒකෙන් දා විඳීම පිළිබඳව අපි මොකද කරන්නේ? සියලු වේදනාවන් සියලු විඳීම් පිළිබඳව අපි අවධානය යොමු කරන්න පටන් ගන්නවා. එක තැනක ඉඳගෙන පින්නවත් නේ මොකක්ද? ආනාපානයට හිත යොමු කරලා. ආනාපානයට හිත යොමු කරලා වැඩියෙන්ම මේ විදීම දැනෙන තැනකින් අපි මේක පටන් ගන්න ඕනේ. මොකද එකපාරටම මුළු ආනාපාන සතියෙම ආනාපානය සම්පූර්ණයෙන් දැනලා ඒක සිහිය පිටවා ගන්න අපිට පුළුවන්කම නැති හින්දා මොකද කරන්න ඕනේ? වැඩියෙන්ම දැනෙන තැන හොයාගන්න. වැඩියෙන්ම දැනෙන තැන හොයාගන්න ගියාම මම ආයෙ මතක් කරනවා මේ පින්නත් අයට හැම දෙයකටම හේතුවක් තියෙනවා පින්නත්. මේ කමටහන් පෙළියෙත් හැම එකටම හේතුවක් තියෙනවා. ඉතින් හේතුවක් ඇතුවම කටයුතු කරන්න ඕන මොකද අපි බය නැහැ. බෞද්ධත්ව විදිහට බය වෙන්න දෙයක් නැහැ. ඇයි බය වෙන්න දෙයක් නැත්තේ? පැහැදිලිවම අපි දන්නවා හේතුඵල ධමයක් මේ උතුම් ධර්මය කියලා. එහෙනම් ඉතින් භවනා මාර්ගය එකකට එකක් ප්‍රත්‍ය වෙන්න ඕන, එකකට එකක් හේතු වෙන්න ඕන. හේතු වෙන්නේ නැතුව යමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මොකද කරන්න ඕනේ? පළවෙනියෙන්ම වැඩියෙන්ම විඳින්න තැන කොතනද කියලා හෙව්වොත් බලන්න විසිරීලා යන ආනාපාන ආනාපානය කියන්නේ හුස්ම විසිරීලා යන හුස්ම තැන් තැන් වලින් එක පුංචි තැනකින් එකතු වෙන තැන තමයි නාසිකාවග්‍රය කියලා කියන්නේ. නාසිකාවග්‍රය සහ උඩුතොල ප්‍රදේශය කියලා කියන්නේ පින්නද්දි මේ පුංචි වටයක් වගේ එතන. ඉතින් අන්නේ එතනින් අර විසිරීලා යන දේ එකතු වෙලා යනවා. පෙනහැල දෙහාට ගියාම මහා ලොකු ලොකුට විසිරෙන එකක්. ඒකින මේක එකතු වෙලා යන තැන හින්දා ආචාර්යවරුන් වහන්සේලා මෙන්න මේ පිළිබඳ සඳහන් කරලා තියෙනවා නාසිකාවග්‍රයෙන් පටන් ගන්නවා. මේ ගැන ආය තර්ක විතර්ක කර කර ඉන්න දෙයක් නැහැ. අපි ඉස්සෙල්ලා කරලා බලන්න. හුඟාක් අයට වෙලා තියෙනවා අටුවාවන් ප්‍රතික්ෂේප කරනවා. ඒවද කියන්නත් ඉස්සෙල්ලා බෑ බෑ අටුවාවන් බෑ කියලා. ඉතින් ඒවා ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා හැම දෙයකටම ඉස්සෙල්ලා Tamanට කොහොම හරි මේ පියවර ටික සිහියෙන් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සිහියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? හුස්ම ගැන සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ අවශ්‍යතාවය මෙච්චරයි. එළියට හුස්මක් දානවා නම් Taman එළියට දානවා කියලා දැනගෙන ඉන්න ඕනේ. කවුරුහරි ඇහුවොත් දැන් චුට්ටකට ඉස්සලා මොකද්ද කරේ කියලා මම මේ දැන් චුට්ටකට ඉස්සලා හුස්මක් එළියට දැම්මා කියලා කියන්න පුළුවන් තරම් 100ක් අපිට තියනවාද කියලා ඉවසලා බලන්න ඕනේ. ඇතුළට ගන්නකොට ඇතුළට ගන්නවා කියලා දැනගෙන ඉන්න ඕනේ. ආන්ගේ දැනගෙන ඉන්න නම් ඒක අපිට දැනෙන්න ඕනේ. බලන්න අද උදේ ඉඳන් මේ මේ අයට හුස්ම දන්නේ නැහැ. දැන් මේ මේ ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිලා ඉන්න පින්වත්තුන්ට මෙතෙන්ට ඇවිල්ලා දැම්මම මතක් කරනකම් හුස්ම දන්නේ නැහැ. මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන ගුවන්විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන පින්වත් අයට දැන් කියනකොට ඔන්න දැනෙන්න පටන් ගන්නවා. එතකන් දැනුන්නේ නැහැ. එහෙනම් ඒ පිළිබඳ සිහියෙන් ඉඳලා නැහැ. සිහිය වර්ධනය කරන වැඩපිළිවෙලේදී Tamanට තියෙන විනිශ්චය බුදුරජාන් වහන්සේ දේශනා කරපු කමඨහඬ නාසිකාව අග හිත පිටවා ගත්තා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු කමඨහඬ අසාධාරණයක් වෙන්නේ නැහැ. ඇයි? සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. සිහියෙන් ගන්න සිහියෙන් ගන්න. එහෙනම් ගන්න කොටත් දන්නවා. සිහියෙන් ඉන්නවා කියන්නේ ගන්න කොටත් දන්නවා. හෙලන කොටත් Taman දන්නවා. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නාසිකාවගේ හිත තියාගෙන ඉන්නව නම් පින්වත්නි ගන්නකොටත් දන්නවා මම මේ දැන් ගත්ත එකක්. මම මේ දැන් හෙළුව එකක්. ආන් ඒ සිහියේ තියෙන්න ඕනේ. ඒකට දැනෙන්න ඕනේ. ඉතින් අන්න ඒක වර්ධනය කරනවා. ඉතින් මේක මේ විදිහට වර්ධනය කරගෙන යනකොට ටික වෙලාවක් යනකොට ඔන්න ඕක තමයි පළවෙනි පියවරේ තියෙන අවශ්‍යතාවය. වැඩ දෙකයි පින්නන්නේ එතන තියෙන්නේ. මම බොහොම සරලව මේ ගැන කියන්නම්. වැඩ දෙකයි. මොකද්ද? ගන්නවද කියලාත් දන්නවා, හෙලනවද කියලාත් දන්නවා. එක පාරටම විශාල වැඩ ගොඩක් එක්කෙනෙකුට කරන්න බෑනේ. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ හුස්මට අවතීර්ණ වෙන්න ක්‍රමානුකූලව සිහිය වර්ධනය වෙන විදිහට අපිට ඉස්සෙල්ලාම දුන්නා ක්‍රියාවන් දෙකක් කරන්න සිහියෙන් කියලා. මොකද්ද? ගන්නකොට දන්නවා, හෙලනකොට දන්නවා. ඒ දැනගැනීම සඳහා අපි නාසිකාවාග භාවිතා කරා එච්චරයි. දෙවෙනි පියවරේ සඳහන් කරනවා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පදානාති. දීගං වාස්ස සන්තෝ රසං වාස්ස සන්තෝ රසං වා. දැන් වැඩ හතරක් වෙනවා. අර දැනගෙන හිටිය කාරණාව ගන්නකොටයි හෙලනකොටයි තමයි සිහියෙන් හිටියේ. දැන් ඒ ගන්න එක දිගද කියලා දැනගන්න ඕනේ. කෙටිද කියලා දැනගන්න ඕනේ. හෙළන එක දිගද කියලා දැනගන්න ඕනේ. කෙටිද කියලා දැනගන්න ඕනේ. මේකට හේතුවක් තියෙනවා. ඒක අපි තුන්වෙනි පියවරේ සාකච්ඡා කරන වෙලාවේ මම පැහැදිලි කරන්නම් හේතුව මොකක්ද කියලා. නමුත් මෙතෙන්දී සිහිය වර්ධනය වෙනවා කියන එක නම් පැහැදිලියි. කලින් තමන්ගේ හිත එක තැනක තියාගෙන ඉඳ බැරි වෙච්ච කෙනා ඔන්න දැන් කාරණා දෙකක් එක්ක හිත තියාගෙන හිටියා හුස්මත් එක්ක. විදිමත් එක්ක හුස්මෙහි. ඊළඟට මොකද කරේ? අර දිග කෙටි භාවය පිළිබඳව ගන්නකොට දැන් කවුරු හරි ඇහුවොත් මේ කවුරු හරි අහනවා නෙවෙයි තමන්ගෙම තමන්ම ඒක පරීක්ෂා කරගන්න හැටි මොකද්ද මෙතන සිද්ධ වෙන දේ කියලා කවුරු හරි ඇහුවොත් මොකද්ද අන්තිමට කරේ හතරෙන් එකක් වෙන්න ඕන කින්නත් නේ එක්ක දිග හුස්මක් අරගෙන තියනවා කියලා මම දැනගෙන ඉන්න ඕනේ එක්ක දිග හුස්මක් හෙළමිනුව දැන් මං ඉන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ එක්ක කෙටි හුස්මක් ගත්තේ කියලා මම දැනගෙන තියෙන්න ඕනේ එක්ක කෙටි හුස්මක් හෙළුවේ ඔය හතරෙන් එකක් සිද්ධ වෙමින් මෙතන තියෙනවා කියලා අමුතුවෙන් ගන්නවා අමුතුවෙන් හෙළනවා නෙවෙයි එහෙම කිව්වට ගන්න හුස්ම කෙටිද දිගද කියලා පිරික්සමින් සිහියෙන් ඉන්නවා. ඒ මොකද අපි දන්නවා පින්වත්නි මේ හුස්ම විටක දික් වෙනවා විටක කෙටි වෙනවා අපේ මේ ජීවිතේ. අපිට තරහ ගියොත්, ඊර්ෂියාවක් ඇති වුණොත්, ක්‍රෝධයක් ඇති වුණොත්, කෙලෙස් ඇති වුණොත් හුස්ම සාමාන්‍යයෙන් කොටයි. හිත ශාන්ත වුණොත් හුස්ම දිගයි. ඉතින් එහෙමනම් මේ දිග කෙටිභාවය පිළිබඳ මෙතන යම් අවධානයක් යොමු කරන්න එහෙනම් හේතුවක් තියෙනවා කියලා මේ පින්වත් අයර දැන් පුංචි ඉඟියක් පහළ වෙන්න ඕනේ. මොකද මේ මොකද මෙහෙම වුනේ කියලා. දැන් පළවෙනි පියවර සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා මතක් කරා කාරණා දෙකයි කියලා. මේ කාරණා දෙක අරගෙන ඒ කාරණා දෙකෙහි යෙදෙමින් ඉන්නකොට 75ක් විතර වක්වත් Tamanට නාසිකාවාගේ හිත පිහිටවා ගන්න පුළුවන් වෙනකොට තමයි කෙනෙක් දෙවෙනි පියවරට එන්නේ. ඇයි? ආ එහෙනම් දැන් මට නොතිබ්බ සිහිය දැන් ටික ටික ඇති වෙලා සිහිය වර්ධනය වෙලා දැන් වෙනදා වගේ නෙමෙයි මගේ හිත යන්තම් හුස්ම දැනි දැනි මට ඉන්න පුළුවන්. මෙතන තව පුංචි වැරද්දක් කරගන්නවා මූලිකවම නම් ඒ දේ කරාට කමක් නැහැ. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා කටින් හිතෙන් කියනවා පිළිගන්නේ. හිතෙන් කිව්වා කියලා වැඩක් නැහැ. ඇයි? වචනයකට සංඥාවකට ආස්වාස කියන සංඥාවටවත් නෙවෙයි අපි හිතමු කරන්නේ. එහෙම වචනයකටත් නෙවෙයි. මොකටද? ඒක පිළිබඳ තියෙන දැනීමටයි. ඇයි? සම්බකාය පරිසංවේදී කියන තැනට යන්න ඕනේ. ඒකේ විඳීමටයි. එහෙමනම් දැනි දැනි ගන්නකොට ආය ආස්වාස කරනවා කියලා හිතෙන් කියන්න ඕනද? Taman දන්නවනේ ආස්වාස කරනවා කියලා. එහෙනම් ඒකයි කියන්න ඕනේ හිතෙන් කියන්න ඕනේ නැහැ. ඒකින් තමයි හරි පහසුයි. ගොඩාක් පහසුයි හරියට කරන කෙනෙකුට. එහෙනම් දැනි දැනි ගන්නවා, දැනි දැනි හෙලනවා. ඉතින් මේ පළවෙනි පියවරේ එහෙම ඉන්නකොට එයාට වෙනදාට නැති ආකාරයට හිත විසිරි විසිරි තිබ්බ හිත දැන් නාසිකාවාග රඳවා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙම ලැබෙනකොට මොකද කරන්න ඕනේ? දැන් තේරෙනවා දැන් දැන් හොඳයි මම යම් කිසි ආකාරයක චිත්ත ඒකාග්‍රතාවයක් මට දැන් ටිකක් ලැබිලා තියෙනවා. හැබැයි මෙතෙන්දී වෙන ලොකුම කරදරකාරී තත්ත්වයක් තියෙනවා සමහර අයට. ඒ කට්ටියට ඒ තියෙන දක්ෂතාවය හොඳයි. හැබැයි ඒ වෙලාවේ ඉඩ නොදී යුතුයි. සම්පූර්ණ කය සංසිඳනවා පින්නත් වෙලාවට. හුස්මත් නැතුව යනවා. ඉතින් හරි සුවදායක තත්ත්වයක් තියෙනවා. හැබැයි එතනින් එහාට මොකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් කට්ටිය කල්පනා කරනවා මම දැන් ආනාපාන සතිය මොකද කරන්නේ? ආනාපාන සතිය කරන්න ආව සුවදායක තත්ත්වයකට ආවා. මට දැන් මොකුත් නොදැනී ගියා. මම දැන් හැමදාම එහෙම කරනවා. හැමදාම එතෙන්ට වෙලා ඉන්නවා. ඉතින් වැඩක් නැහැ. ඉතින් මොකද්ද විදර්ශනා කරන්නේ? අල්ලන්න ගියේ සම්පූර්ණ කය සම්පූර්ණ කය නැතුව ගිහිල්ලා. අල්ලන්න ගියේ නැතුව ගිහිල්ලා. හොයාගන්න ගියේ නැතුව ගිහිල්ලා. එහෙනම් සංසිඳෙන්න දිය යුතුද? සංසිඳීගෙන එනවා නම් තමන්ගේ කය පළවෙනි පියවරේදී සංසිඳෙන්න දෙන්නේ නැතුව හොඳින් විඳින්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පියවරට ගියාට පස්සේ දැන් ඔන්න විමසනවා දිග කෙටි භාවයත් මේ සමගම. එතකොට සමහර වෙලාවට දිග හුස්ම ගන්නවා කියලා තමන් තේරුම් ගන්නවා. කෙටි හුස්ම ගන්නවා හෙලනවා කියලා දැන් තේරුම් ගනිමින් ගන්නවා කියලා දන්නවා හෙලනවා කියලා දන්නවා කලින් කිව්ව විදිහටම හතර ආකාරයක් දන්නවා. මෙහෙම දැනගෙන ඉන්නකොට මේ දෙවෙනි පියවරේදී පින්වත්නි ඉදිරියට ටික ටික කරගෙන යනකොට හරි දෙයක් සිද්ධ වෙනවා ඒ තමයි දිගභාවයත් කෙටිභාවයත් දෙකම කියන්නේ දිග හුස්මත් නෙවෙයි දැන් වැටෙන්නේ කෙටි හුස්මත් නෙවෙයි එක්තරා ප්‍රමාණයකට මේක මෙතන සංසිඳනවා කියන වචනේ නම් මම පාවිච්චි කරන්නෙම නැහැ මොකද එතෙන්දී ආය වරද්ද ගනි. ඒ මොකක්ද වෙන්නේ? එක්තරා ප්‍රමාණයක හුස්මම එකද ගන්න එක ගන්න හුස්මම වැටෙන්න පටන් ගන්නවා. ඒක තමන් කරනවා නෙවෙයි වෙනවා. ඇයි ඒ? මං කලින් කිව්වා හිත නොසන්සුන් වුණොත් හුස්ම දිගයි. හිත නොසන්සුන් වුණොත් හුස්ම කෙටි. හිත සංසුන් වෙනකොට හුස්ම දිගයි. එහෙනම් දැන් සංසුන් නොසන්සුන් භාවයේ තිබ්බ හිත ඒ සංසුන් නොසන්සුන් වුණේ මොකක්ින්දද කලින්ම මම මතක් කරා. හිත නොසන්සුන් වෙන්නේ අකුසලයෙන්. දැන් අකුසල ටික ටික අඩු වෙනවා. අඩු වෙනකොට දැන් හිත යම් කිසි සංසුන් ප්‍රමාණයකට එනවා. ඒකින්ද මොකද වෙන්නේ? හුස්මෙහි දිග කෙටි භාවයේ එක ගානකට එනවා. අඳුර ගන්න බැරි තරමට වගේ හරියට නිකන්. දිගාත් නැ කෙටිත් නැ යම් කිසි සමතයකට එනවා යම් කිසි එක ප්‍රමාණයකට එනවා. එක ප්‍රමාණයකට එනවා එනවා. ඉතින් අන්න ඒ ප්‍රමාණයටම දැන් දිගත් නැති කෙටිත් නැති ස්වභාවයක තියෙන හුස්ම. එක එක්කෙනාට එක සාපේක්ෂයි. දිග කෙටි කියන්නේ සාපේක්ෂ දෙයක්නේ. නේද? කෙටි කෙටි දේවල් කෙටි දැන් ජපන් අයත් එක්ක ගත්තොත් සිංහල අය කියලා කියන්නේ කුසාය. එංගලන්ත ජාතිකයොත් එක්ක ගත්තොත් සිංහල අය කියලා කියන්නේ කොටහය. ආන් ඒ වගේ දිගයි කෙටි කියන්නේ සාපේක්ෂ දෙයක්. ඉතින් ඔතනත් තියෙන සාපේක්ෂ දෙයක්. ඒක එක එක්කිනාට සාපේක්ෂයි. ඉතින් Taman තේරුම් ගන්නවා දැන් ඔක්කොම එක වගේ. සරල සමව එක වගේ නෙමෙයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් කලින් වගේ ලොකු වෙනස්කම් නැහැ. ආන්ගේ ගානට ආවට පස්සේ සබ්බකාය පරිසංවේදී කියන තැනට යන්න Taman සුදුසුයි. ඒකයි පළවෙනි පියවර දෙකම නාසිකාව අගමයි. නාසිකාව අගම රැඳිලා මේ තමයි ඔය දැනට එනකන් අපි මේක සංවර්ධනය කරගන්න ඕනේ. ඒකින්ද ඒ පියවරවල් දෙක සම්පූර්ණ කරගෙන ඒ දෙක දැන් සම්පූර්ණ වෙලා Tamanට තේරෙනකොට දිග කෙටි භාවයත් යම් ආකාරයකට එක්තරා ගානකට ඇවිල්ලා මට නාසිකාවගේ හිත රඳව ගන්නත් දැන් පුළුවන්කම තියෙනවා. එහෙනම් මම දැන් මේ කාර්යයට සුදුසුයි කියලා Taman තේරුම් අරගෙන එහෙනම් සිහියෙන්ම නේද කරන්න වෙනවා. නුවණින්ම නේද? කරගෙන යනකොට මම මේක කරගෙන යනවා. දැන් මම මේ දෙවෙනි පියවර අගට ආවා. දැන් මම මේ දෙවෙනි පියවරේදී අසාතුණු දැන් ওই වැඩේ කරගෙන යනකොට පින්නන්නේ ওই ගානට වැඩෙනකොට ආය ආය බිඳුවට වැටෙනවා. ඒ කියන්නේ ආයතරයක් නොසන්සුන් වෙලා හදිස්සියෙම මොකුත් නැති වෙලා ගිහලා හුස්මක් නැති වෙලා ගිහලා වෙන කල්පනා වලටත් වැටිලා ඉතින් ඕන් කලකිරෙනවා අයියෝ මට මොකුත් කරගන්න බෑ කියලා. මේ ජීවිතවල තියෙන ස්වභාවය පින්නන්නේ මතක තියාගන්න ඕනේ. කොයිතරම් අසාර්ථක වුණත් නැවත නැවත උත්සාහ කරන ඕන එකයි වීර්යය කියලා කියන්නේ. ආනාපාන සතියේදී ওই විදිහට එක සැරයක් අසාර්ථක වෙනකොටම මේ යෝගියා මොකද කරන්නේ? එකපාරටම අදහසක් ඇති කරගන්නවා මේ අදට මෙච්චරයි. කොහොම අපි කරන්නේ ලොකු වැරද්දක්. භාවනා කරන්න ඉඳ ගන්නවා ඉඳගෙන මොකද කරන්නේ? අදට මෙච්චරයි කියලා නැගිටිනවා. ඇයි? දැන් කරගෙන ගියා හොඳට වර්ධනය වීගෙන ආවා. දැන් වෙන සිහියකට ගියා මුකුත් කරගන්න බැරනවා. දැන් ඔක්කොම අමතක වෙලා වගේ. දැන් ආයේ එතනින්දන් ආයේ වීර්ය වඩන්නේ මොකද කරන්නේ? අදට මෙච්චරයි. කවුද මේ තීරණය ගත්තේ? කෙලෙස් වරිත හිතයි මේ තීරණය ගත්තේ. වෙන කවුරුවත් නෙමෙයි. ළඟ ඉඳන් ගුරුවරයෙක් කිව්වේ නැද්ද අදට අදට පුළුවන් ඔච්චරයි කියලා කිව්වද? නෑ පින්නත් නේ. ඉතින් එහෙනම් ඒ වෙලාව තමයි නැවත අලුතෙන්ම පටන් ගන්න ඕනේ වෙලාව. දෙන්න එපා හිතට ඉඩ. හිත කියන්නේ නැගිටිනවා නැගිටිනවා දැන් ඉතින් නැගිටලා යන්න ආයෙ ඔයිට වැඩිය හම්බෙන්නේ නෑ. ඒක හැමදාම Tamanට ඒ කියන්නේ Tamanට තියෙන කුසලය විතරයි. නැති කුසලය ඇති කරගන්නේ නෑ කියන්නේ. නැති කුසලය ඇති කර ගැනීම සඳහා අර බැරි වෙනකොට තව ටිකක් කරන්න ඕන කොහොම හරි හැම කෙනෙක්ම. හැමදාම මං අදට මෙච්චරයි කියනකොට නෑ නෑ ඉන්නවා ඉන්නවා මං තව ටිකක් කරනවාමයි කියලා තව ටිකක් වර්ධනය කරගන්න ඕනේ. ඒකද හිතත් එක්ක හැම වෙලේම තරඟ කරන්න ඕනේ. හිතත් එක්ක හැම වෙලේම සටන් කරන්න ඕන කෙලස් බරිත හිතත් එක්ක. මේකට ඉඩ දෙන්නේ නැහැ හිත. කවදා හරි සාන්ත ස්වභාවයකටපත් වෙන්න යන ගමනයි මේ අපි ආරම්භ කරන්නේ. කෙලස් දුරු කරගෙන ඉදිරියට යන්න ඕන ගමන. ඉතින් එතනින් එතනින් එහාට පස්සේ මොකද කරන්නේ? දැන් සබ්බ කාය පරිසංගදේ සම්පූර්ණ කය අත්විඳින්නයි යන්නේ. ඉතින් දැන් සම්පූර්ණ කය හුස්මත් එක්ක දැනෙන සියලුම මොනවද මට තව දැනෙන්නේ කියලා අවධානය යොමු කරනවා. එතකොට නාසිකාව අග මේ බලන්න මේ වෙනකොට අපි මේක ආරම්භ කරේ නාසිකාව අගෙන්. නාසිකාව අග අපි දැන් දැනි දැනි ඉඳ පුරුදු කරලා තියෙනවා. දෙවෙනි පියවරේදී නාසිකාව අගෙන් අයින් වුණාද අපි? නෑ අයින් වෙන්නේ නෑ. තුන්වෙනි පියවරේදීත් නාසිකාව අගෙන් අයින් වෙන්නේ නෑ. අයින් නොවි ඉඳිමින්ම මොකද කරන්නේ? Taman තවත් කොහෙද දැනන්නේ කියලා බලනවා. ඒක නාසිකාව අග දැනි දැනීම තවත් කොහේ හරි දැනනවාද කියලා බලනවා. ඕන හුඟක් අයට උදරය ප්‍රදේශයේ දැනෙනවා. පිම්බීම හැකිලිමත් දැනෙන්න පටන් ගන්නවා. දැන් කෙනෙක් කියනවා එකවර දෙකක් අරමුණු කරන්න බෑනේ කියලා. ඔව් ඇත්ත. එකවර හිත දෙකක් අරමුණු කරන්නේ නැහැ. නමුත් හිත ඊටාම වේගවත්. ආ හිතට පුළුවන්කම තියෙනවා පින්නන්නේ නාසිකාවක අරමුණු කරන ගමන්ම ඒ ආසන්න හිතකින් උදරය අරමුණු කරනවා. දැන් බලන්න වාහනයක් එලවන්න පුරුදු කරන කෙනාට පුරුදු වෙන කෙනාට ඉස්සෙල්ලාම ඉස්සෙල්ලාම මොකුත් කරගන්න බෑ. එයා අර සුඛානම අල්ලගෙන අනිත් වැඩ කරන්න ගියාම වාහනේ වැරපැත්තකට කැපෙනවා. ඊළඟට ගියර් එක දාන්න ගියාම මේ ක්ලච් එක අතාරින්න ගියාම ඒ මොකක්වත් තේරෙන්නේ නැහැ ඔක්කොම පැටලෙනවා. පැටලිලා මේක ඩඩඩක් ගාලා නවතිනවා. නමුත් ඒ පුරුදු වුණාට පස්සේ ඔක්කොම එකවර ඔය කරන්නේ. ඒ එකවර කරනවා නෙවෙයි මේ හිත ඊටාම වේගවත්. ඒ හිතට පුළුවන් වේගෙන් වේගෙන් ළඟ ළඟ අරමුණු කරලා ඒ අරමුණු ඔක්කොම ග්‍රහණය කරගන්න. ඒ වගේ නාසිකාවාග දැනි දැනි ඉන්න ගමන්ම ඒ ආසන්න හිත වලින්ම උදලේ අරමුණු කරනවා. දැන් එයාට පුළුවන් වෙනවා අර එකවර වාහනේලා යන්න පුරුදු වුණාම ඔක්කොම ටික එකවර කරන්නේ ෂෝක් එකට. පිළිවෙලකට ඔක්කොම ටික එකවර කරනවා. ආන් මේ විදිහට දැන් මොකද කරන්නේ? මුළු හුස්මම අරමුණු කරන්න පටන් ගන්න කෙනා නාසිකාවගත් එක දැනෙන තව කොහේ හරි තියනවාද? ඒ තැන් ගැන අවධානය යොමු කරනවා. හැබැයි නාසිකාවග අතහැරෙන්න දෙන්නේ අතහැරෙන්න දෙන්නේ නැහැ. දැන් උනේ දැන් උදරයක් දැනෙනවා නාසිකාවග දැනෙනවා කෙනෙකුට. උදාහරණයක් විතරයි. වෙන කෙනෙකුට වෙන තැනක් වෙන්න පුළුවන්. දැන් එයා හොඳට ඒ දෙක ප්‍රකට කරගන්නවා. දැන් නාසිකාවගයි උදරයයි දෙකම ප්‍රකට වෙනකොට තවත් ඔන්න තව මැද හරියක් දැනෙන්න පටන් ගන්නවා. දැන් ওই විදිහට ওই විදිහට මොකද වෙන්නේ දැන් මෙයාට? එකතු වෙන්න පටන් ගන්නවා දැනෙන තැන. එකවර දැනෙන තැන එකතු වෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගත්තාම පින්වත්නි, නාසිකාව අග ඉඳලා මේ උදරය ප්‍රදේශයට එනකන් හරියට බටයක් වගේ, ඉරක් වගේ සම්පූර්ණ හුස්මක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ සමහර අය ලොකු වැරද්දක් කරගන්නවා හුස්ම රැල්ල මවා ගන්නවා. හරියට තලගොයි පැටියෙක් අතුරට ගිහිල්ලා එළියට එනවා වගේ එහෙම 아무තු එකක් මවා ගන්නවා. මේක එළියත් එළියෙත් මවාගෙන. මවා ගන්න එකක් නෙවෙයි මේක දැනීමක් විතරයි. දැන් සම්පූර්ණ බටයක් වගේ දැනෙනවා. තවත් මේ කෙරෙහිම අවධානය යොමු කරගෙන යොමු කරගෙන තව කොහේ හරි මට දැනෙනවද? තව කොහේ හරි දැනෙනවද? තව කොහේ හරි දැනෙනවද? මේ වෙලාව වෙනකොට ආය සංසිඳෙන්න බලනවා. ඒ කිසි හැබැයි අතපය ටික ටික දැන් සංසිඳෙනවා. ඒ කියන්නේ අතපය මතක් කරත් දැනෙන්නේ නැති ගන්නට වෙනවා. හුස්ම විතරක් දැනන ගන්නට ටික ටික මේක වර්ධනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් පින්වත්නි මේක බටයක් වගේ ඉරක් වගේ නාසිකාව වගේ ඉඳලා නාභිය මැද දක්වාම සම්පූර්ණ මේක යම්කිසි දැනීමක් තමන්ට දැනෙන්න පටන් ගන්නවා. තවත් මේකට අවධානය යොමු කරනකොට මේක දැන් පුළුල් වෙන්න පටන් ගන්නවා. ඉරක් වගේ තිබුණ එක බටයක් වගේ තිබ්බ එක දැන් ඇයි මොහොතකට හිතන්න. හුස්මත් එක්ක අපි නිකන් ඉන්න වෙලාවක විමසලා බලන්න. බඩේ මස් පිඩු ඇදෙනව දැනෙන්නේ නැද්ද? එහෙනම් බඩට හුලං යන්නේ නැහැ. හුස්ම රැල්ල යන්නේ නැහැ. නමුත් බඩ මහා ප්‍රාචීරයේ පල්ලෙහාට ගිහිල්ලා බඩ තද වෙනවා. බඩට දැනුත් මේ හුස්මක් ගන්නකොට මේ වෙලාවට විමසලා බලන්න බඩ දැනෙනවා. එහෙනම් හුස්ම රැල්ල කියලා එකක්ම වහගත්තොත් බඩ හරිය අහු වෙනවද? නෑ හුස්ම රැල්ල එන්න පෙනහැල්ලට විතරයි. ඇවිල්ලා යන එක්කෙනා. නෑ මේකේ මොනවද දැනෙන්නේ? හුස්මත් එක්ක මට මේ ශරීරයේ මොනවද දැනෙන්නේ කියන එකටයි අවධානය යොමු කරන්නේ. එහෙමනම් සම්පූර්ණයෙන් මේකෙදි දැනෙන හැම දෙයක්ම දැන දැන ඉන්නකොට අර බඩේ වගේ විතරන්නේ එහෙනම් බඩේ පිම්බීම හැකිලිම් මේ බඩේ මස් පිඩු, පපුවේ මස් පිඩු මෙහෙම ගත්තාම අන්තිමට මොකද වෙන්නේ? අර බඩේ වගේ තිබුණ එක විසිරි ටික ටික මහත් වෙන්න පටන් ගන්නවා. මහත් වෙලා මහත් වෙලා මහත් වෙලා මුළු උඩුකයම උඩුකයේ වැඩි ප්‍රදේශයක් පින්වත්නි හරියට නිකම් මයින්හම පුම්බනකොට වගේ මුළු උඩුකයම පිම්බීම හැකිලිම නාසිකාවගත් එක්කම ඔක්කොම ටික එකවර දැන්න ගන්නකොට සිහිය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ආය Taman ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන මෙතනදී තවත් මට මේකේ නොදැනෙන තැනක් නැහැ. මට මේකේ නොදැනෙන තැනක් නෑ දැන්. ආනාපානේ මට තව නොදැනෙන තැනක් නෑ. අන්න ඒක මහ පුදුමාකාර අත්දැකීමක්. ඒ වෙලාව වෙනකොට අත් කකුල් දැනෙන්නේ නැතුව ගිහිලා මතක් වුණත් දැනෙන්නේ නැතුව ගිහිලා මේක මේ කියපු තරම් මේ කෙටි වේලාවකින් කියන්න ඕනේද මම වේගෙන් කියාගෙන ගියාට මේක මෙච්චර ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි නමුත් හැමෝටම යහපතක් වෙන්න ඕනේ හින්දා එතකොට අතපය දැනෙන්නේ නැතුව ගිහිලා පින්නන්නේ ආනාපාන සතියට අදාළව තෙරපෙන්නේ නැති හුලං වදින තැන් සහ ශරීරයේ තෙරපෙන රූප කලාප ටික විතරයි අපිට දැනෙන්නේ අන්න තෙර එකකට එකක් තෙරපිලා දැනෙන ඒවාත් තියෙනවා එළියෙන් එන හුලඟ වදින ඒවා තියෙනවා මෙන්න මේ රූප කලාප ටික දැන් දිග කෙටි එක ගාන හින්දා උඩුකයත් ඍජුව තියෙන හින්දා එකම රූප කලාප ටික තමයි සංවේදනය වෙන්නේ. එහෙනම් ඒ ටික ඔක්කොම එකම එක ආකාරයව දැනෙන්න පටන් ගන්නවා. අනිත් ඒවා මේකටම හිත යොමු කරනකොට මුළු ශරීරයේ අනිත් සියලු ඒවා සංසිඳෙනවා. අනිත් ඒවායි සංසිඳෙන්නේ හුස්ම හැබැයි හුස්මෙහි දැනීම තියෙනවා. හුඟා කට්ටිය මේ වෙලාව වෙනකොට හුස්මෙහි දැනීමක් සංසිඳවාගෙන මොකුත් නැහැ කියනවා. එහෙම වුණොත් විදර්ශනා කරන්න බෑ නැතු වෙනවා. අද අපි කතා කරන්නේ විදර්ශනාව ගැන මොකුත් නෙවෙයි. මේ කරගන්න විදර්ශනාවට ඉස්සෙල්ලා කරගන්න ඕන දෙ ටික ගැන විතරයි මේ කෙටි කාලයේදී. එතකොට සබ්බකාය පරිසංවේදී කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සබ්බකාය. ඇයි? එයා මුළු කයමමයි දැන් මේ අත දෙන්නේ. අය අය අතින් දෙයක් නැහැ. එතකොට මේ වෙලාවේ ඇත්තටම සබ්බකාය කියලා කියන්නේ ආස්වාස් ප්‍රාස්වාස කයමයි. ඇයි අනිත් ටික ඔක්කොම සංසද මේ වෙලාවේ මෙයාට ලොකු විදර්ශනාවකට හේතුවක් වෙනවා මේ ටික. ඇයි? මම මෙච්චර කල් මේ ලොකුයි කියලා හිතාන හිටියේ කය දැන් මට දැනෙන හුස්ම අනිත් ටික කපලා දාලා වගේ හරි. දැන් කකුල් දෙක කපලා දැම්මොත් පින්නද ඒක මගේ කකුල් දෙක කියලා අපිට කියන්න බෑ. ආන් ඒ වගේ අනිත් ටික මතක් කරලා දැනෙන්නේ නැහැ කියන්නේ කපලා දාලා වගේ. එතකොට එයාට තේරෙනවා මං හුස්මත් විතරයි කියලා. දැන් එයා එල්බ ගන්නේ හුස්මෙහි මෙච්චර කාල ශරීරයේ හිටපු කෙනා එල්බ ගන්නේ හුස්මෙහි විතරයි. එතකොට මෙන්න මේ මුළු හුස්මම අත්දකින්නකන් ශරීරයේ ඒ හුස්ම සංසිඳෙන්න දෙන්නේ නැතුව සිහියෙන් නුවණින් වීරයෙන් කටයුතු කරලා ඔන්න සබ්බකාය පටිසංවේදී වචනේ පරිසමාපතත් මුළු කයම අත්විඳිනවා කියන එකයි. එහෙනම් මුළු කයම අත්විඳින්න ඕනේ තනත්තා. ඒක අත්විඳින්න පුළුවන් කින්නත් නේ. එතකොට අන්න මෙන්න මේ ගානට අත්විඳලා පස්සේ ඊළඟ පියවර පස්සම්බයං කය සංකාරා. දැන් තමයි ඕන වෙන්නේ අර මම කලින් කිව්ව පිසුනා වාචා, පරුසා වාචා, අර යහපත් ගතිගුණ ටික තියෙන සීලය සහ ගුණය. ආන්ගේ සීලයෙන් ගුණයෙන් අර පාණතිපාතාවෙන් වැළකීලා ඉන්නවා. ඒ මෛත්‍රියෙන් වාසය කරන ඒ සීලයෙන් ගුණයෙන් ඉඳ ලොකු ඉවසීමක් ඕනුනාද නැද්ද? ශාන්ත භාවයක් හිතට පුරුදු කරන්න ඕනද නැද්ද? ආන්ගේ පුරුදු කරපු ශාන්ත ගතිය පින්නද ලෝකයේම ඕනෑ දෙයක් කරපු දෙයක් මම යහපත්ව ඉන්නවා කියලා හුඟා දේවල් අතහැරලා ඉන්න ඕන සීලයෙන් ගුණයෙන් ජීවිතය ජීවත් කරන්න. ආන්ගේ ඒක සඳහා ලොකු ශක්තියක් තියෙන්න ඕන. ඒ වෙලාවේ නිශ්චලව මේ ලෝකයේ සීලයේ ගුණය රකින්න අය අන් අය ඕනෑ දෙයක් කරවුවත් මම ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ සහභාගී වෙන්නේ නැහැ මම මගේ ගුණය රැකගෙන ඉන්නවා කියලා නිශ්චලව ඉන්නවා. ආන්ගේ නිස්තර හැමදේම අතහැරලා දාලා ඉන්න පුරුදු කරපු හැඟීම ඔන්න ඔය වෙලාවේ ඕන වෙනවා. සියලු දේ අතහැරලා දාගන්න. තුන්වැනි පියවර ඔච්චරම පුරුදු කරපුවාම පින්නන්නේ අන්න ඒ එවැනි වූ හැඟීමක් ශාන්ත කියන ඉවසීම කියන හැඟීමත් එක්ක මේ හුස්ම මේ මේ අවස්ථාවට මේ හැඟීම එකතු කරපුවාම පින්නන්නේ මොකද වෙන්නේ? අර දැනෙන හුස්ම කය සංසිඳනවා. හැබැයි හොඳට මේක ප්‍රකට කරගෙන තිබුණොත් ඒ ඒකාකාරී හුස්ම හැඩය ඒ දැනෙන විදිහ දැනීම පිළිබඳ ඒකාකාරී බවක් තුන්වෙනි පියවරේදී සම්පූර්ණ කරගන්න ඕනේ. සම්පූර්ණ හුස්ම ප්‍රකට වෙනකොට එයාට ටිකක් වෙලා යනකොට හොඳට මතක හිටිනවා ඒක. දැන් වායු සමීකරණය කරපු වාහනයක ගියා කියලා මම දැන් කියනවා. කියනකොට ඒ යද්දි දැනෙච්ච දේ දැන් මතක් වෙන්නේ නැද්ද? දැනෙච්ච දේ මතක් වෙන්නේ නැද්ද? කඩියක් කෑවා කියනකොට දැනෙච්ච දේ මතක් වෙන්නේ නැද්ද? ආන්ගේ මතකේ ඉතුරු වෙනවා. එහෙනම් Taman කවදාකවත් විඳ නැති ආනාපාන සති පිය පිළිබඳ දැනීම එකතුව තුන්වෙනි පියවරේ තමන් අත්දැක්ක දේ මතක හිටිනවා. ආන්ගේ මතකය තුල විතරක් හිත වා ගන්නවා හතරවෙනි පියවරේදී මොකද වෙන්නේ? ඒ කියන්නේ අන්න ඒකට තමයි ආනාපානසති නිමිත්ත කියලා කියන්නේ. ඒතකොට සම්පූර්ණයෙන් එයාට දැන් අරමුණක් තියෙනවා. දැන් තමයි අරමුණ ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි පියවර ඉවරෙද්දී. ආන්ගේ අරමුණ තුල එයා රැඳෙනවා මනෝ අරමුණක් විදියට. එයාට ඒක මතකයි. ඒක තුල රැඳෙනවා සම්පූර්ණ කල එහෙනම් තුන්වෙනි පියවරෙන් හතරවෙනි පියවරට යනකොට සම්පූර්ණ කය සංසිඳනවා කියන්නේ ආනාපාන සතියේ සංසිඳෙනවා. අන්න ඒ සංසිඳීම ඇති කරගත්තද ප්‍රථම ධ්‍යාන මට්ටමට එනවා. එතනින් එහාටයි සතර සතිපට්ඨානේ මේක උදේවැය දකින්න විදිහට මේ හුස්ම රැල්ලක් ඇතය මේකක් නැතය මේ ශරීරයක් නැතය කියලා එතනින් එහාට දර්ශන කරගන්න. හොඳයි අද දවසට අපිට යෙදিলা තියෙන කාලය බාධා වෙනවා. ඒකින්ද අපි කල්පනා කරනවා අපි පින්වත්නි දැන් මේ පිළිබඳව මේ අය හොඳට ආනාපානස සූත්‍රයත් එක්ක විමසන්න ඕනේ. විමසලා මොකද කරන්න ඕනේ? නැවත ධර්ම දේශනාවකදී තවත් මේ පිළිබඳව විස්තර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණා ටික නැවත නැවත ශ්‍රවණය කළා මේ අතන් පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතයට මේ ආනාපාන සති භාවනාව එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන ඊටාම පහසුවෙන් මේක කරන්න පුළුවන් භාවනාවක් නිවැරදිව දැනගෙන කරොත් ඒ සඳහා තමන්ගේ ජීවිතය කුසලයේහි සිහියෙහි නුවණෙහි වීරියෙහි වර්ධනය කරගන්න කුසල සිහිය ප්‍රබල වශයෙන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා ගන්නවා බුදුරජාණන් වහන්සේ මට මේ සඳහා අවශ්‍ය කරන සියලුම දේ පනවලා තියෙනවා. ඒ සියලු දේ මම මගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සංසාරික ජීවිතය සූපපත් කරගන්නවා. මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න අධිෂ්ඨාන කරගන්න. මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑ බෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ. අපේ දේශකයන්න් වහන්සේට නිරුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු.